ආවෛරී විහරණය කෙරෙත්වා දුකින් මිදෙත්වා todo සත්ත්වයෝද සියලු තරහ නැත්තෝ ශාන්ත වූ මේ මොහොත අතීතෙන් හා අනාගතෙන් නිදහස් වූ වර්තමාන මොහොතේ මොනතරම් කෙටි හුස්මක්ද අවශ්‍ය වර්තමාන මොහොතට මේ මොහොතේ ජීවත් වීම සඳහා ඉල්ලාගෙන ආපසු දෙන හුස්මට ගත වෙන්නේ තත්පර දෙක තුනක් වසර දෙක තුනක් ආවධානව සිටීම අවදිමත් සිටීම කළ නොහැකි කාර්යයක් නොවේ මේ මොහොතේ ජීවත් වීම පිණිස උස්මක් අරගෙන ආපසු දෙන කාලය ඒ තත්තර කිහිපය තුල සිටිවිලි ගණනාවක් ඇවිත් යනවා කොළයට වැටෙන දිය බිඳු මෙන් ඒ සිටිවිලි අවදිමත් බවට උරාගන්නේ නැහැ දැනගන්නවා අතුරුදහන් වෙනවා සිතිවිල්ලක් පැමිණි බව දැනගන්නවා හුස්මේ අත්දකින්නවා ඉල්ලගන්න හුස්ම ආපසු දෙන හුස්ම මොන සිතවිල්ල ආවත් අල්ලගත්තේ නැත්නම් ආපසු යනවා නවතින්නේ සිතවිලි ඉදිරියේ නෙළුම් පතක් වෙන්න පුරා ගන්නේ නැති රඳව ගන්නේ නැති සිතිවිලි ආවත් නාවත් නැහැ වෙනසක් අල්ලගත්තේ නැත්නම් සිතිවිලි අල්ලා නොගෙන ඉන්නයි භාවනාව ඒ සඳහායි මේ පුහුණුව එතනයි නිදහස සැනසෙල්ල සැහැල්ලුව අපේම සිතිවිලි අනුන්ගේ සිතිවිලිත් දැනගන්න ලැබෙනවා ජීවත් වන විට දැන ගැනීමෙන් අතර වූ අල්ලා නොපෙනේ